මුවන් පැලැස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන් විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගැමි ජීවන සුවඳ වහනය වන මුවන් පැලැස්ස තවමත් හේම කුඹුර අමුණහා බැව්තලා සමග බැඳමින් දිව්නුවේ අරුණැල්ලට ප්‍රියමන් කරයි. දුක සැප අතරේ දෝලණය වන ගැමි ජන ජීවිතයෙන් උපුටාගත් ලේෂ මාත්‍ර වින්‍යාසයක් ගුවන් විදුලි ශ්‍රාවක ඔබ වෙනුවෙන් නුවන් පැලසුව මුවන් පැලස පරිශනාත්මක පිටපත ගුවන් විදුලියට රචනා කරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලීල් අධිකාරී කෘෂිකාර්මික දිවි පැවැත්මක් ඇති මුවන් පැලස්ස කලින් කලට කාලානුරූපී වූ විවිධ සමාජ හැලහැප්පිලි මැදින් ඉදිරියට එන ආකාරය සතිපතා ආඛ්‍යාන ඛණ්ඩ තුලින් අපට සිහිපත් කරයි. සාම්ප්‍රදායික සිරිත් විරිත් කඩවීම නඩුහබ ගොවිතැන්පත් ආගම දහම සමග ආ ආඛ්‍යාන රටාව ආදර සෙනෙහස ගැටුමකට නැඹුරු වේදයි රසික සිත් සතන් කුතුහලයකට ගෙන යන අයුරුත් බොහෝ කලකට පසු මුවන් පැලසට බිනරීගේ පැමිණීමත් අද ඔබ සමන් මගට යොමු කෙරේ. ඊම් බණ්ඩේ, ඊම් බණ්ඩේ, ඊම් බණ්ඩා. ඒ මොන වෙලාවේ බැලුවත් මේ හාදයා ගෙදර නෑනේ. අර කාගේදෝ හරක් සංචුවක් හත්තට වැදිලා වත්ත වනසනවා. මේ අකා කොහෙමක බැමිලාද මොකද මොකද මේ යස්සාරුඩ වෙලා වගේ කෑකෝ ගහන්නේ මණිකේ අර බලන්න අර අර අර ඉස්සරහා තාප්පේ පැත්තේ අර බලන්නකො මොකාකි හරි හරක් පට්ටියක් වනලා දැන් මේ වලවේ සේරම මේ භෝග જાති වනසනවනේ මේ හාදයක් කොහෙමක බැවිලාද මන්ද ඈ ඉවරයි ඉවරලා භෝග જાති සේරම ඉවරයි ඉවරයිනේ බලන්න මේ හීම් බණ්ඩ කොහෙවත් මක බෑ වෙලා නෑ. ඌ අර වලව් එහා පැත්තට පැනපු හරක් රංචුව ගේට්ටුවෙන් පිටට පන්නනවා. අපේ රාලාමි. හයි. ඒ කොළුවට කෑකෝ ගහන්න එපා. දොස්පස් කියන්ටත් එපා. අර අර පේනව නේද? දේ හිටන් ගොම්පස් අල්ල අල්ල හරක් අය ගේට්ටුවෙන් එළියට පන්නන්න වලිකන හැටි. ඈ. හැබෑම නේනම්. බලවේ වත්තේ එච්චර ඈතකට ඔය හරක් කට්ටිය පැනුරු විත්තියක් මණිකේ කියනකම් මං දුටුවේ නෑනේ. හ්ම් කමක් නෑ කමක් නෑ. ඊම් බණ්ඩේ වෙලාවට ඉන්නවා නම් එච්චරයි මණිකේ. ආම්බලන්දා අර අර අර ගේට්ටු ළඟින් වලව්වේ පැත්තේ තියෙන ගෑනු කෙනා කවුද කියලා බලන්න. දන්නවද? ආ ආ බෙල්ල උලුක්කු වෙන තරම් බරපද්දරයක් ඔළුවේ තියාගෙන මොන දීපංකරයක ගෑනු කෙනෙක්ද අපි මේන්නේ බුදු දෙයනේ මැනිකේ ඇස් පිය දාලා බැලුවනම් ඈ අපේ බිනරින ගානේ තාම බැරි වුණා දන්වා ගන්න හැබැයිට බෑනේ ඉන්නම් <laughs> මං හිතුවා මං හිතුවා දැන් නම් අපේ අත්තට සිංගලයට දීගපල චිනගාගේ හැටි ස්වභාවත් මතකත් නැතුව ඇති කියලා. මෙහෙම තනි පංගල මේ ඔච්චරක් ඈත හිට මේ වගේ ගමනක් එයි කියලා අපි කොහොමද හිතන්නේ නගා? නැතුව උඹේ හැටි ස්වභාව අමතක වෙලාවත් උඹව අමතක වෙලාවත් නෙවෙයි නගා. ඔන්න ඔය ඉහේ තියෙන ඔය පොට්ටනිය දැන්වත් ඉතින් බිම තියාපන්කෝ නගා. <laughs> කොච්චර දුර ගමනක් තනි පංගලමේ ආවේකේ. ලියුම් තුන්ඩු කඩදාහියක් අපට එව්වනම් අහවල් දවසට මම ගමට එන්න හිතාන ඉන්නවා. අක්කා හරි අයියා හරි ආවනම් කියලා. ආ මට ඒත් එක්කම ගමට එන්නත් ඔය මේ ලේසි කියලා හා අක්කා හරි මම හරි එන එක කියනවමනේ එතකොට ඔච්චර දුරක් ඇවිල්ලා දැන් මහන්සියත් ඇති නෑ ඔහෙන් ඈඳි ගන්නකො නගා එනං හා ඈඳි ගන්න එහෙන් කීයටද බස් එකට නැග්ගේ නගා බණ්ඩාර වලින් හරියටම පාන්දර 4:00ට ඔව් 4:00 බස් එක මයි අංගණයට එතැනින් නුවර බස් එකක ලූල් වත්තට ඇවිත්තා. එහෙනම් ඉතින් දිගටම බඩගින්න තමයි ඇවිත් යන් යන් යන් මේ කුරහන් තලපයි හරි ජයට හදපු හාල් මැස්සෝ හොද්දයි තියෙනවා. ගිහින්ටත් ඉතින් පහසුයි. යන් <laughs> යන් තියෙන දෙයක් අපි කාලා ඉන්න. බඩගිනින් නම් තමයි අක්කා. <laughs> මං ඕන් එහෙනම් නගාට මැටි මඩක්කුවටම බෙදලා ගෙනාවා. ආ. පේනවා නේද? තලප හොද්දේ ඈ තියෙන වගේ. හැබෑවටම සුවඳයි. මහ ලොකු හිංගලයකට දීග ගියාට ආශාවකට කුරහන් තලප ටිකක් කන්ටවත් කියලා නෑ නෝ. ඒ කියන්නේ ඒ තරමටම අයි දුප්පත් වෙලාද? ඔය ಗುಣපණ තියෙන කෑම જાති ගැන එච්චරකටවත් ඇකීමක් නැතිකම නෝ ඒක මිසක් ඉංගලේ කුඹුරේගම රටේ රාල කීවාම බදුලු රටේ රජ්ජුරුවෝ කියලා පලාතේ මිනිස්සු කීවේ එහෙව් බලපුලුවන් කාරයෙක්ගෙන් මේ මේ වුණු දේ ගැන අපටත් හරිම කනගාටුයි නගා ස්වාමියා මැරුණේ වී නමුත් ස්වාමියාට අයිති නිශ්චල චංචල දීපල සියල්ල නීතියානුකූල විවාහක බිරිඳවන බිනවිත නීතියෙන් අයිති වෙනවා. ඒ උරුමය අයිතිය මොන හේතුවක් නිසාවත් වෙනස් කරන්ට බලහත්කාරයෙන් ගන්නට මොන සැක්කර දෙයයන්ටවත් බෑ බිනරි. එහෙමනම් කවුරුවත් ගහලා පන්න ගත්තා වගේ අර සේරෝම අත්හැරලා පිස්සු විකාරකින් මේ ආපහු ගමට පැනගෙන ආවේ අහවල් කාරණාවකටද? කාරණාවක් තියෙනවා අයියා. මොකද්ද මොකද්ද ඒ කාරණාව? මේකනම් බිනරි නගා ඇත්තෙන්ම මට ලොකු ප්‍රශ්නයක්. දැන් ඉතින් මගේ මිනිහත් මලාට පස්සේ එයාගේ අම්මා තාත්තට දෙන්නත් මලා නෑ. ඊට පස්සේ මායි අර බේබි නෝනා කියන ගෑණි අපි දෙන්න නෙවෙයි ඔය මහගෙදර හිටියේ. ඉතින් රජා වගේ ඉන්න පුළුවන් නෙවෙයි නගා. ඒක නෙවෙයි. මොන රාජ්‍යයක් දැක්කේ? අර මැරිච්ච මයි මිනිහාගේ මලගිය ආත්මේ වැහෙන්න ගත්ත අර වැඩකාර බේබි නෝනට. ඕ දෙයන්ට මොප්පු වෙච්චාවි. ඉතින් ඉතින් ඊට පස්සේ ඒ ගෑණිගෙන් හරි කරදරේ. මෙව්ව මගේ දේවල් කිය කියා ඉවරයක් නැතුව තිංගං කෝප්ප වීදුරු බඩු සේරම පොළවේ ගන්න කඩන්න පටන් ගත්තා. අන්තිමට මටත් ගහන්න පටන් ගත්තා. හා. භූතාවේශකින් මේක නැදේ පුදුම කරදරයක් වුණා මට. මොන මලයක් සේද? ඒ වැඩ කරගැනිට ආරුඩලෙන්නේ. අප්පච්චියේ තනියම කෙනෙක් ඉන්න ගෙදරකට මේක නම් මහා භයානක වින්නැහියක් තමයි. මල කරච්චලේ. බෑට. ඉතින් ඇංගිලා කාමරයකට වෙලා දොර වහගෙන ඉන්නවා අයියේ. ආ. ඒ නම මම මේ බිනෝනව ගෙදර යවුවා. හ්ම් හ්ම් හ්ම්. තනියම මේ විශාල ගෙදරින්ට බැරි යන්න. මං නෑදෑකම තියෙන වෙන ගෑනු දෙන්නෙක්ව ගෙදර නතර කරෝ ගත්තා. ඉතින් මේ ඊට පස්සේ ඔය මලයාසාර උඩට මොකද වුනේ? පුදුමේ කියන්නේ නදනගා නෑ මොන පුදුමේ කියන්නේ අර ආපු අනිත් ගෑනු දෙන්නගෙන් එකෙකුට මේ මලහත්ම බැහැන්න පටන් ගත්ත නේද? ආ ඉතින් ඉතින් බලාපුවාම අර මැරිච්ච අපේ මිනිස්සයා එයාගේ තාත්තයි දෙන්නම මල ගිය පරාණකාරයෝ වෙලා එක එක්කිනාට ආවේශ වෙනවා අපේ දැන් ඉතින් මේ සේරෝම වස්තු සම්භාරේ නීති පුරකාර අයිතිකාරි බිනරි වුණත් මේ අමනුස්ස පොయ్యංග මහන්දා කොහොම ඉන්ටද මේ වගේ තැනක? ඔව් මං ඉතින් අර ගෑනු දෙන්නම යවලා තියෙන තත්ත්වය ගැන පොලිසිය පොතේ ලියලා. ඔව්. ගේ වහලා දාලේ හතුරක් තරම් ආවයි. හ්ම් හ්ම්. දාලේ හරක් ටික බලනන්ද හිමියන්ට බාර කොල්ලාවා. සිංහලේ දීගතල ගෙහුම් දැනට අවුරුදු 8ක් වුණත් බිනරි නගා නම් ඒ බැඳපු දවස්වල තිබිච්ච ලස්සනේ අබමල් රේණුවක අඩුවක් නෑ ඕ. <coughs> ආ මේ ඔය එන මිනිස්සයා නගාට මතක තියනවද කියලා පොඩ්ඩක් බලන්නකෝ. ආ ඔයාට? ඔව්. අපි පොඩි සංජීදී හිටපු. ඔව්. වේදිකාර අයියා නේද ඔයා? <laughs> නගාගේ මතකෙත් වරදක් නෑ. <laughs> ආ ආ එන්ට එන්ට වේදිකාරයා ආ ආ මේ එමුකෝ මේ ඉන්න එක්කෙනා කවුද කියලා උඹට අල්ලගන්න පුළුවන්ද බලපංකෝ ආ ඉතින් ඔහෙන් ඈඳි ගන්නට ඔහෙන් ඈඳි ගන්නට මං අර මඩුව පැත්තට ගෙවුම් එන්නම්කෝ ඔහෙන් ඈඳි ගන්නටකෝ ඈ ඇත්තෙන්ම මණිකේ මේ නගාගේ ලස්සන මූණවර ගැන නම් මට මතකයක් තියෙනවා වෙන කවුරුවත් නෙවෙයි අපේ ගෙදර ඒ කාලේ හිටපු මයේ බාලම නගාමේ දෙයියෝ සාකි මැණිකේ. මේ අපේ බිනරින ගාන. බුදු අම්මේ කොච්චර කාලයකට පස්සේද මේ දැක්කේ. නගා කොහාටද ගෙවුන් හිටියේ? මං කසාද බැන්දේ සිංහලේටනේ. මේ මගේ බාල නගා බදුල්ල බණ්ඩාරවැල පැත්තෙන් පෙළවහක් කරගත්තනේ. ආ. ඉතින් ඒ මහත්යත් නැති වෙලා සේරෝම වස්තු සම්භාරෙත් අයිති වෙලා. ඉතින් මේ හදිසියේම ගම්ම මතක් වෙලා ඇවිත් යන්ට ඇවිදින්. නගා ඒ කාලේ රතුම රතුයි මැණිකේ. අපේ බිනරි නගාට ඒ කාලේ කීවේ මැණිකේ රත්ති කියලා. මේ මේ මේ එහෙනම් මං කියන්නම් කතා කර කර අයින්ට මං බොන්ට මොකුත් ලැහැත්ති කරාගෙන එන්න. හොඳයි මැණිකේ. මං ඒ කාලේ මෙහි ඇවිත් මිනිරිනගත් එක සෙල්ලම් කරනවා. මට මතකයි. මට හොඳටම මතකයි මේ වෙලිකාරය ඇත්ත. <laughs> කැලේට රින්ගන හන්දා අපි ඒ කාලේ කිව්වේ වෙලිකාරය කියලා. <laughs> හැබැයි නියම නම සේන. හරිද? හරිනේ මගේ මතකේ. හරිනේ? විනරිනගාට <laughs> මගේ නමත් මතකයි. හ්ම්. පුදුමයි නගා. දවසක් දා වේදිකාර අයියා මැද බැද්දේ කොල්ලෝ දෙන්නෙක් එක්ක සම්ඩුවක් වුණා. <laughs> උන් දෙන්නට ගහන්ට පැන පැන ගිය හැටි මට තාම මතකයි. <laughs> අයියා උන් දෙන්නට ගහපු ධර්ම කියන්නේ උන් දෙන්නම් පස්ස නොබල පැනලා දුවපු හැටි මට තාමත් අද වගේ මතකයි <laughs> ඒක නෙවෙයි. විනරි නගාගෙන් මට කාරණයක් දැනගන්න ඕන. ඒ මොකද්ද අයියා? කියන්නකෝ මන්ට කාරණේ. නගා පෙළවහට ගත්තු කෙනා මලයි කියලා කියවනේ. ඔව් ඒක ඇත්ත අයියා. නගා මේ පාර මුවන් පැලසට ආවේ. ආයි සිංහලේ යන්ත හිතාගෙනමද? කොහොමදවත් නෑ. සිංහලේ යන්ත හිතක් ඇත්තේම නෑ ඒත් ඉතින් මගේ ස්වාමියාගෙන් අයිති වෙච්ච වස්තු සම්පත්වල උරුමයක් තියෙනවනේ මට. හ්ම්. මටත් අයියාගෙන් කාරණයක් දැනගන්න තියෙනවා. මන් දන්නව නගහන්ට යන කාරණේ. හොඳයි අයියාම කියන්නකෝ. සේන අයියා දැන් පෙළවහක් කරගෙනද කියලා හිතනවා. හරියට හරි. <laughs> තව නෑ නග. සුදුසු කෙනා ළඟට එනකම් මම බලාගෙන ඉන්නවා. <laughs> ඔන්න නගන්නේ නේ කියනවා. දැන් ඉතින් අපි ඉරමුසු පාන ටිකක් බීලා ඉඳිමු. <laughs> දෙන්නටම ඔන්න කියනවා කිතුල් හකුරුයි තලාලුවයි කෝලු කුට්ටු. <laughs> මැණිකට නම් ඉතින් ගොඩක්ම පි. අපි මේ කතා කළේ වැලි කෙලියේ පටන් බිනරිනගා එක ගත කරපු අතීත දේවල් මගේ පුංචි නගා පුංචි සංදියේ පටන්ම අපි දෙන්න ළඟ ලොකු මහත් වෙලා සිංහලයට දීග ගියේ ලොකු බලාපොරොත්තුවකින් හිතපු නැති විදිහට මග වැරදිච්ච එක අපි හැමෝටම දරා ගන්න බැරි තරම් වාවන්ට බැරි දුක මට හිත වාවන්නේ නෑ වැඩිකාර ඇත්තු කොහොමටත් බිනරි නගා ආයෙමත් සිංහලේ යන්නේ නෑනේ ආ නෑ අයියා යන්නේ නෑ අපේ ආරච්චිල මහත්තයා ගියා ගියාමයි මාත් මේ එනකන් කියලා මලක බලා හිටියේ. ආ ඒ මොකද මේ විශේෂ වුමනාවකට මුණ ගැහෙන්නද? <laughs> ආ නෑ ආරච්චිල මහත්තයෝ. විශේෂ රාජකාරී වුමනාවක් නම් නැහැ. ඉතින් කතා බහ කරලා යන්න කියලා හිතාන ආ එහෙම ආව එකත් බොහොම හොඳයි බොහොම හොඳයි මේ බොහොම වෙලාවක් අපේ බිනරිනගත් එක්ක කතා බහ කර කර හිටියා නේද <laughs> හැබැයි මම ආරච්චිල මහත්තයෝ වැලි කෙලියේ ඉඳලා එකට සෙල්ලම්පත් වෙපු නගා එක්ක සෑහෙන වෙලාවක් කතා කරන්න දේවල් තිබුණා මට. ආ එහෙම වුණත් ඉතින් බිනරි නගා දැන් සිංහලයට පෙළවහා ගෙහින් මහා දීපල උරුමයක් ඇති වගකීමක් ඇති තලත්තෑනි කාන්තාවක් එයා ඉතින් ටික දවසක් එයාගේ දේපොළ ගැන ওই ගැටලු ප්‍රශ්න වගේක් සාකච්ඡා කරලා ආයිමත් සිංහලයේටම යයි. එහෙනම් ආරච්චිල මහත්තයෝ මං ගෙහුනේ ඉන්න. ආ හොඳයි හොඳයි. මැනිකටත් කියන්න. ආ ආ. නගා මං ගෙහුනේ ඉන්න. හොඳයි එහෙනම්. ගෙහුන් එන්ටකෝ අයියෝ. ආ <laughs> මේ ළමයි ටික ඇවිල්ලා ඉන්නේ. හ්ම් හ්ම් දැන් මේ වෙද ගෙදර වත්ත හොඳට පිරිසිදු කරලා තියෙන්නේ. ඉර එළිය හොඳට හැම තැනටම වැටෙනවා. වතුර ඕන තරම් අර පොකුණේ තියෙනවා. අපි ගත්ත ගීලේ. වත්ත පුරාම එක යායට අමු කහ. එතකොට මේ මේ අමු ඉඟුරු තව මේ මේ තවත් කොටසක පිප්පිලි ඒ වගේ ඖෂධ වර්ග අපි වගා කරලා තියෙන්නේ. දැන් ඉතින් මේ ළමයින්ගේ ඖෂධ පැලෑටි වත් හොඳට බලා ගන්න ඕනේ. මේ පැත්තෙන් එන්න කොහොමද ගන්නේ මේ පැත්තෙන්? ආ මට පේන්නේ කවුරු හරි ඇවිල්ලා බෙහෙත් ගන්න. මම ඒ පැත්තට ගිහිල්ලා එන්නම්. ආ ආයි බෝ නේද මාමා? හ්ම් ආයි බෝ අන්ට. මේ කවුද මේ අපේ මේ අපේ විනරිදව බුදු අම්මෝ කොච්චර කාලෙකින්ද අපේ මේ දැක්කේ හැබැට මේ විනරිගේ අක්කයි ඒ කියන්නේ මැනිකේ අපේ ආරච්චලයි මේ විනරිට හොඳ ලස්සන පෙළවහක් කර දීලා ඈ ගියානේ වැසින්ගලේ. හ්ම්. ඔව් වේද මාමා. හ්ම්. මම ඒකාසාදි කෙරුණේ බදුළු පළාතට තමයි. හ්ම් හ්ම් හ්ම්. දැන් අවුරුදු 8ක් වෙනවා. හැබැයි ඒ ඇත්තෝ මැලේරියා උණක් හැදිලා නැති වුණා. හ්ම් හ්ම්. අසු සම්පත්තල මට අඩුවක් නෑ. හ්ම්. ඒ මොනත් ඉතින් පරිවාර සම්පත්වල අඩුවක් තියෙනවා වේද මාමා. හ්ම් හ්ම් හ්ම්. බලන්න මේ පරණ ශ්ලෝකේ. හ්ම්. පිතා රක්ෂති කෞමාරේ භර්තා රක්ෂති යෞවනේ රක්ෂන්ති ස්ථවිරේ පුත්‍රා නස්ති ස්වාතන්ත මර්හති ඒ කියන්නේ ගෑනු දරුවා බාල කාලේ පියා විහිං ආරක්ෂා කරනවා බැන්දට පස්සේ ස්වාමියා විහිං ආරක්ෂා කරනවා වයසට යනකොට දරුවන්ගෙන් ආරක්ෂා කරනවා. ස්ත්‍රිය තනිවම පවතින්න නම් සුදුසු නෑ කියලා තමයි තියෙන්නේ. හ්ම් හ්ම් හ්ම් හොඳ හොඳ. දැන් කිව්වනම් බලන්න බින්නරි මොකද්ද කියලා අසනීප. අනේ වේද මාමා මේ ඉවස ගන්නට බැරි තරම් දරුණු හිසරදයක් තියෙනවා. හරි. මම ඒකට දෙනවා මේ මේ හින්දාන් තයිලු. හ්ම්. මේකෙන් ටිකක් මම දැන් හිසේ ආලේප කරනවා. කොහ බලන්න. ආ නෝ ආරි ආරි ආරි. එතකොට වෙද මාමට බොහොම පිං. හ්ම් හ්ම්. ඉස්සරහදී කොහෙන් ගියාද කියන්නේ? ආදි ආයි. මම දෙන්නම් තව තෙල් ටිකක්. හ්ම්. ඒකත් ගෙදර ගිහිල්ලා පාවිච්චි කරාන්ට. හ්ම්. හොඳයි. එහෙනම් ගොස් දෙන්න වේද මාමා? හොඳයි හොඳයි හොඳයි. සුවපත් වේවා සුවපත් වේවා. හ්ම්. දැන් ඉතින් ඔය අනිත් අය පොඩ්ඩක් මෙහාට ආවද හ්ම් හ්ම් සූපත් ඒවා හ්ම් මේ අපේ සපු මල් පුතා නේද හා අනිත් දෙන්න ගැන නම් මට එතරම් නිතියක් නෑ වාගේ මේ මේ මාමේ මම මාමේ පුංචි ඉස්කෝලේ තිසර ගුරුතුමී. හරි නේ. මම සපුමල් අයියලාගේ අක්කගේ ගෙදර ඉන්නේ. දැන් මට මතකයි දැන් මට මතකයි. මේ තිසරි නංගිගේ තාත්තයි අපේ සෙනවි යාළුවෝ. හරි නේ නංගාත්. දෙන්නම පොලිසියේ හන්දා තිසරි දුව මේ වේරගම් පිට වීරකෝ මහත්තයාගේ දුව කියන එක නම් මම මුලින්ම දන්නවා. මේ තිසරි නංගී අත්කලයක් ගෙදර ආවේ ඒ සම්බන්ධයට මාමේ. මේ ඉතින් දුවයි ති මුව පැලැස්සම අඳුනනවද? දස්ස ගුරු තුමියක් නේද? <laughs> දැන් ඉතින් කාටද ඔය බෙහෙත් ගන්නෙ? මේ මට විද මාම? හ්ම්. බැලුවාම නම් ලෙඩක් ඇති පාටක් පේන්න නෑ. තිසරි නංගිට මාමේ මේ උෂ්ණ අධික කම හින්දා ශරීර දැවිල්ලට බෙහෙත් ගන්නට ඇවිත් ඉන්නේ. උෂ්ණ අධික කම. ශරීරේ දැවිල්ල ආහාර පාන වලින්. එතකොට දේශ ගුණේ එතකොට මේ කල්පනා කරන එක වැඩිට මිනුත් වෙන්න පුළුවන්. මොකද මේ මේ මාරු වෙලාවත් යන්න හිතෙනවා. හ්ම් එහෙම නැත්නම් මේ විවාහ යෝජනාවක්වත් ඇවිල්ලා එහෙම වුණාම කල්පනාව වැඩි වෙනවා. <laughs> ව්‍යාධි සමන් නැස්ති ශරීර පීඩන. චින්තා සමන්නාති ශරීර සෝසන ඒ කියන්නේ යාතියක් තරම් ශරීරයට දුක් දෙන තවත් දෙයක් නැහැ කියන එකයි. ඒ වගේම තමයි හිතන එක. හිතුවිලි තරම් ශරීරයේ වේලෙන එතකොට ශරීරයේ පුච්චන දෙයක් නැහැ කියන එකයි ඒ ශ්ලෝකේ තේරුම. මම දෙන්නම්කෝ මේ ශරීරය සිසිල් කරන්න හොඳ මේ જાති. එතකොට ඕක ඇරිලා යයි. මේ එතකොට මේදු අපේ මේ පොඩි දරුවට මාමා රත කුෂ්ඨ හැදිලා. රත කුෂ්ඨ හැදෙන්නේ රස ගායටනේ. මම දෙන්නම් ඔබේ ටික. මම මේ දෙන බෙහෙත උණු වතුරෙන් පොඟවලා දිය කරලා කටේ ගාන්නකො ටික ටික ඇරිලා යයි. ඉතින් හොඳයි හොඳයි හොඳයි. මේ පේනවා තිසරි දුව අපේ පොඩි ඉස්කෝලේ මාරු වෙලා යන්න අදහසක් තියෙනවා වගේ. මෙයා ගියොත් නම් පොඩි ඉස්කෝලෙට මේ වෙන සන්තැසි අපිට හිතා ගන්න පුළුවන්. මම වෙන ඉස්කෝලෙකට යන්නේ නෑ මාමා. හ්ම්. ගෙදර අයගෙන් නම් කලබලයක් නෑ. මේ මංගල යෝජනාවක් එහෙම ආවයි කියලා මට ආරංචියක් ආවා. නෑ නෑ මාමා තාම නම් නෑ. දෙසරි නංගේ ගොඩක් ජනප්‍රිය නිසා හතර වටින් මංගල යෝජනා නම් එනවෙත් මාමේ. හරියට හරි හරියට හරි. ඒක තමයි එහෙනම් මේ මංගල කෝලහලය. <laughs> අද මුවන් පැලස්සේ රංගපෑම් ආරච්චිල විජේරත්න වරකාගුට මණිකේ ශීලා පරණමානගේ දිනරි කුසුම් පීරිස් වෙදිකාර්යා කමල් ගමගේ වෙදමාමා උලපනී ගුණසේකර සපුමල් රෝහණ සිරිවර්ධන තිසරි හිරුනි රත්නායක සපුමල්ගේ අක්කා ප්‍රියන්තනී ගමගේ යහම්පත් මුවන් පැලස්සේ පිටපත රචනා කළේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ලී අධිකාරී. නිර්මාණ සංකල්පනා සම්බන්ධීකරණය රෝහණ සිරිවර්ධන. නාද ශික්ෂණය සහ සංස්කරණය මංජුල සෙනවිරත්න. මුවන් පැලස්ස නිෂ්පාදනය කළේ උපුල් චන්දන.